නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සත්තාරෝමේ භික්ඛවේ අරිය වංසා අග්ගඤ්ඤා රක්ඛඤ්ඤා වංසඤ්ඤා අසංකින්නා අසංකින්න කුම්බා නසංකීයන්ති නසංකීයිස්සන්ති අප්පතිකුත්තා සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහේති තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් 40000ක් භික්ෂු සංඝයා වහන්සේ රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කරන ලද මහා ආර්ය වංශ සූත්‍ර දේශනාවේ පැවැත් මාතෘකාවක් මේ ප්‍රකාශ වුණේ. සරුවඥන් වහන්සේගේ ධර්ම දේශනා අත්ත්‍යජ්ජාසය පරජ්ජාසය උභාජ්ජහාසය අට්ඨුප්පත්තික උච්චාවසික නමින් අවස්ථා පහකට සම්බන්ධ වෙනවා. කාගේවත් ආරාධනයක් නැමැතිව තමන් වහන්සේගේම කැමැත්ත පරිද්දෙන් දේශනා කරන දේශනයේ අත්අජ්ජහාසය ආත්ම අජ්ජහාසයේ දේශනාවක්. අනුන්ගේ ආරාධනයකින් පැවැත්වෙන දේශනය පරජ්ජහාසයේ දේශනාවක්. දෙපාර්ශවයේම සිටිය සම්බන්ධතාවෙන් පැවැත්වෙන දේශනාව උබේ අධ්‍යාසය. යම් කිසි හේතුවක් කාරණයක් නිදානයක් ඇති වෙත දේශන යම් කිසි අර්ථෝත්පත්තියක් ඇතුව පවත්වන දේශනාව. ප්‍රශ්නයක් ඇසූ විට පවත්වන දේශනය කුච්චාවසක දේශනාව. ඒ දේශනා පහ තුළින් මහා ආර්ය වංශ දේශනීය අයත් වන්නේ අත්අධ්‍යාසයේ දේශනාවක් හැටියටයි. සරුවඥන් වහන්සේ 40000ක් සංඝ පිරිස ජේතවනාරාමයේ රැස් වූ අවස්ථාවේ ඈතාතීතේ පටන් සීල සරුවඥන් වහන්සේලා අවිජිතව දේශනා කරන ලද ආර්ය වංශ සූත්‍රයේ දේශනය කරන්න කමන් වහන්සේම අදහස් කළා. ඒ දේශනාවෙම භික්ෂුන් වහන්සේලාට කරුවක් ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන බවත් එදවස් අලියම් කාලයේ මහා කරුණා සමවතින් නැගී බුදු ඇසින් බලා වදාරද්දී පැහැදිලි වුණා. එනිසා මේ දේශනය සරත් නුවර ජේතවන මහා විහාරයේදී සමන් වහන්සේගේම අධ්‍යාසයේ පරිද්දෙන් පැවැත්වූ අත්අධ්‍යාසය දේශනාවක්. මේ දේශනය ඈත අතීතයේ පටන් සීල බුද්ධ ශාසනවල පැවැත්වූ දේශනාවක් මහා මංගල දේශනය ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවේ ශ්‍රී ලංකා ජීපේ ඈත අතීතයේ පටන් බොහෝම ගෞරවයෙන් සිවණක් කිරිසම භාවිතා කළ සූත්‍ර දේශනාවක් මහා ආර්ය වංශ දේශනාව විශේෂයෙන්ම මාර්ගඵල අධිගමනය දක්වාම නොසිස්ව පැවැත්වෙන දේශනාවක් මහා ආර්ය වංශ දේශනාව. යෝගාවචර භික්ෂුන් වහන්සේලාට අත්‍යවශ්‍යක දේශනාවක් මහා ආර්ය වංශ දේශනාව. එනිසා මේ දේශනාව සම්බන්ධිතා කෙටි ධර්ම කොටසක් ඉදිරිපත් කිරීම වශයෙන් මේ සූත්‍ර පාඨය අපි මාතෘකා කළා. චක්කාරෝමේ භික්ඛවේ අරිය වංශා මහණෙනි බුදුපසේ බුදු මහරහත් ආර්යයන් වහන්සේලා දයත් වංශානුගත ධර්ම ස්වභාව සතරක් ඇත අග්ගඤ්ඤා ඒ ධර්ම සතර අග්‍රයයි දන්නා ලද ධර්ම සතරක් සත්පඤ්ඤා අතිශයින්ම පෞරාණික ධර්ම සතරක් වෙනවා වංශඤ්ඤා බුදුපසේ බුදුමහරහත් ආර්යයන් වහන්සේලාගේ වංශයට අයත් ධර්ම ස්වභාවයන් හතරක් වෙනවා. අසංකින්නා වාගේම තුන් කාලයට ඇති බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් අත්නහන් ලද්දා වූ ධර්ම හතරක්. අසංකින්න කුබ්බා එසේම අතීත කාලෙත් අනාගත කාලෙත් වර්තමාන කාලෙත් බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේම නොකරන ලද්දා ලසං කීයන්ති වර්තමාන කාලෙත් ඒ බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේම නොකරන ලද්දා ධර්ම හතරක් ලසං කී ඉස්සන්ති මනාග මතු අනාගතයේදීද ලෝ පහළ වන තාක් බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා අත් නොහරින්නා වූ ප්‍රතික්ෂේප නොකරන්නා වූ ශ්‍රේෂ්ඨ ධර්ම හතරක් අපපතිකුත්ථා සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤෝහි සිල්වත් ගුණවත් ශ්‍රමණා බ්‍රාහ්මණ ඥානවන්තයන් විසින් ප්‍රතික්ෂේප නොකොට ඔතුන්නක් දරා ගන්න රජ කෙනෙක් වාගේ ගෞරවයෙන් දරා ගන්න ලැබෙන්නා වූ ධර්ම හතරක්. අග්ගඤ්ඤා, රත්ත්‍ඤ්ඤා, වංශඤ්ඤා, පෝරාණා, පෞරාණිකයි, අසංකින්න, අසංකින්න කුබ්බා, නසංකී යන්ති, නසංකී ජේසන්ති, අපපතිකුත්තා සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤෝහි කියන මේ ගුණපද නමකින් විශේෂණ කොට දැක්වූ ඒ ධර්මතා හතරකුයි ආර්ය වංශ ප්‍රතිපදා නමින් මෙතන හැඳින්වෙන්නේ. පතනේ චත්තාරෝ ඒ ධර්ම හතර නම් කවරේද? ඉද භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන චීවරේන ඉතරීතර චීවර සන්තුට්ඨිනාච වන්නවාදී නච චීවර හේතු අනේසනං අප්‍රති රූපං ආසජ්ජති අලද්දාච චීවරන්න පරිතස්සති ලද්ධාච චීවරං අගතිතෝ අමුත්තිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති කායකපන ඉතරී කර චීවර සන්තුට්ඨියා නේවත්තානුක්ඛංසේති නෝපරං බම්බේති යෝහිතාස දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරිවංශේ තිකෝ මේ ආරියවංශ සතර අතරින් පළමුවන්නයි. මේ ශාසනයේ සසර දුකින් මිදී නිවන් සුව ලබනු පිණිස ජීවිත පරිත්‍යාගයෙන් සතුන්ගත බුද්ධ පුත්‍රයන් වහන්සේ ඉතරීතර ජීවර සන්තෝෂයෙන් සන්තෝෂව ආශේ කරනවා. ජීවරේ නිසා අනේසන අප්‍රතිරූප කියන අකප කිසිවක් නොකොට දැහැමින් ජීවරයක් ලබනවා. අලද්දාති චීවරං නපරිතස්සති යම් හේකින් දැහැමින් චීවරයක් සමාත ලැබී ගියේ නම් ඒ ගැන නොතරෙයි සංහාවෙන් සැති නොගන්නේ වේ ලද්ධාති චීවරං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවී නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති යම් විලාවක චීවරයක් දැහැමින් ලැබේ නම් අගතිතෝ සංහාවෙන් ගේදු නොවි අමුච්චිතෝ සංහාවෙන් මුසපත් නොවි අනජ්ජාපන්නෝ සංහාවෙන් බැස නොගෙන ආදීනව දස්සාවි ඒ කලුන් කොලොත් සිදුවෙන ආදීනව නුවණින් දැක නිස්සාරණ පඤ්ඤෝ පරිභුඤ්ජති සසර දුකින් මිදී නිවන් සුව ලබන පිණිසම නුවණින් පරිහරණය කරයි. කායකපන ඉතරීතර චිවර සම්පූර්ණියා නේව අත්තානුක්ඛංසේති ඒ ශ්‍රේෂ්ඨ වූ ඉතරීතර පිවර සන්තෝෂයෙන් ආත්මය හුවා නොදක්වයි. න පරංගම්බේති අන් අය හෙලා නොදක්වයි. යෝ හිතස්ස දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතු යම් භික්ෂූන් වහන්සේ නමක් මේ ඉතරීතර චීවර සන්තෝෂයේ සම්බන්ධව දස්ස වීනම් අනලස් වීනම් නනවත් වීනම් මනස හිනුනේ යුක්ත වීනම් අයං උච්චති භික්ඛවේ භික්ඛු හෝරාණී අග්ගඤ්ඤේ අරිවංශයේ තිතෝ මහණෙනි මේ වනාහි ඒ භික්ෂූන් වහන්සේ පෞරාණික වූ අග්‍රය දන්නා ලද්දා වූ එවාගෙම ඒ වංශයට අයිති වූ ආර්ය වංශයේ පිහිටියා වූ කෙනෙක් වෙනවා කියන එක කලමිනි සූත්‍ර පාඨයෙන් දේශනා කළා. දැන් අපි සලකා බලන්නට ඕනේ මේ චීවර සන්තෝෂය, හිඳපාත සන්තෝෂය, සේනාසන සන්තෝෂය, භාවනා රාමතාව කියන ආර්යවංශ හතරයි මෙතන උගන්වෙන්නේ. එන් පළමුවෙනි ඉතරීතර චීවර සන්තෝෂයයි මේ ප්‍රකාශ වුනේ. සූත්‍රයේ වශයෙන් දෙති දේශනාවක් අර්ථ වශයෙන් පැතිරිච්ච දේශනාවක්. වික්ෂුන් වහන්සේ කියන්නේ කවුද? සසර දුකින් මිදී නිවන් සුව ලැබුණු පිණිස සම්බුද්ධ ශාසනයට උරදී නැදී ලයිස්ත්‍රාම්‍ය ප්‍රාර්ථනාවෙන් සතුන්ගත වූ බුද්ධ පුත්‍රයන් වහන්සේයි මෙතන බික්කූ ලබින් හැඳුන්වුනේ. ගෘහස්ත පින්නතුවට මේක කල නොහැකි දෙයක්, සසුන්ගත වූ පැවිද්දෙකුටම කළ හැකි දෙයක්. එසා මෙතන බික්කූ නමින් හැඳුන්වුවේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විසින් පළමුවෙනි ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටන්නේ කොහොමද? ඊතරීතර චීවර සම්පුත්තිය සම්පුත්තෝ හෝති. තමාට ලද යම් හෝ චීවරයෙන් සන්තෝෂ වේවා. චීවරයෙන් සන්තෝෂ වන්නේ කෙසේද කියන ගැන අර්ථ කථාචාර්යයන් වහන්සේලා බොහොම ලස්සනට පැහැදිලි කරනවා. චීවරය චීවරක්ෂේත්‍රය පාංශකූලය, හිවර සංතෝෂය, හිවරේ සම්බන්ධ දුතාංග ධර්ම කියන කාරණා පහ මෙතන දත යුතු වෙනවා. හිවරේ කියන්නේ කුමක්ද? භික්ෂුන් වහන්සේ විසින් සීතලෙන් වන පීඩා වැළැක්වීම පිණිස උණුසුමින් වන පීඩා වැළැක්වීම පිණිස නැසිමඳුරු අවවසුතුලන් විසකුරු සර්පාදීන්ගෙන් වන පීඩා වැළැක්වීම පිණිස ශරීරය සංවර කර ගැනීම පිණිස පරිහරණය කොන් ලබන්නා වූ සරුවඥන් වහන්සේ අනුමත කොට වදාලා වූ ත්‍රිපරක් චීවරේ නමින් හැඳින්වෙන්නේ. වික්ෂුවට නීමත චීවර જાති නමයක් තියෙනවා. තුන් සිවුර, වස්තික සාතිකය, කඳු කටිච්ඡාදිය, පරිඛාර චෝලය, පච්චත්තරණය, නිසීදනේ වස්තික මේ කියන මේ කරුණු නමයි. එයි නිත්‍ය පරිහරණය සඳහා අවශ්‍ය වෙනවා කුණුසුවර සහ නිෂේධනය. අනිත් දේවලුත් වරින් වර අවශ්‍ය වෙනවා. පරිස්කාර චෝල, මුඛ කුංචන චෝල ආදී. එතකොට මේ චීවරය චීවර ධාතු වශයෙන් තියෙන ඔක්කොම සැප ධාති 12. ප්‍රධාන වශයෙන් 6යි, අනුලෝම වශයෙන් 6යි. චීවර ධාතු කියන්නේ චීවරයක් සඳහා නියමිත නූල් වර්ග හෝමං කප්පාසිකං හෝසෙයං හම්බලං සානං භංගං මේ කිවේ කෙලීම කැපසිවුරු 6 හෝමං හෝමකේ ගස් වර්ගයකින් හටගන්න නූල් වලින් සකස් කරගන්න චීවර හෝමං කප්පාසිකං කපු නූලින් සකස් කරගන්නා ලද චීවරේ කප්පාසිකං හෝසෙයං පටනූලෙන් සකස් කරගන්න ලද චීවරේ කෝසෙය්‍යම්. කම්බලං එළලෝම බටලෝම බටලු ලෝම ආදීන් කරගන්නා ලද චීවරය කම්බලං. සානං කන නූල් වලින් කරගන්නා ලද වස්ත්‍රයේ වස්ත්‍රයෙන් හදාගත චීවරේ සානං. බංගං ඒ අනිත් සැප නූල් පහ මිශ්‍රණයෙන් හදාගත් චීවරය භංග චීවරය. එතකොට කොහොම කප්පාසික කෝසෙය කම්බල සාන භංග කියන මේ හය ඉරිජුවම දේශනා පාළියේ සඳහන් වන කැප සිවුරු වර්ග 6යි. කීවරේට කැප නූල් වර්ග 6. ඒක සංලෝම වශයෙන් තා තියෙනවා හයක්. දුකූලං, පත්තුන්නං, තීන පට්ටං, සෝමාර පට්ටං, ඉද්දිජං, දේවදින්නම් කියලා. දුකූල කියන වස්ත්‍ර වර්ගයේ ඒ වගේම පත්තුන්න කියන දේශේ වස්ත්‍ර වර්ග, කීන දේශේ හටගන්න වස්ත්‍ර වර්ග, සෝමාර දේශේ හටගන්න වස්ත්‍ර වර්ග. ඒ වගේම ඉබ්බිජං කියන්නේ ඒ හිබිච්චු භාවයේ ලැබෙන විට ලැබෙන වස්ත්‍ර. කල්පරුක්ෂාදීන් හටගන්න වස්ත්‍රات ඒකට අයිති ඉබ්බිජං. දෙමදින්නම් අනුරුද්ධ මහරහතන් වහන්සේට නලිනිකා කියන දිව්‍යාංගනා දුන්නා වගේ දෙවි කෙනෙක් දෙන වස්ත්‍රයක් අනුලෝම වස්ත්‍රය ඇටයට චීවර ගණයට වැටෙනවා. මේ කියන චීවර જાති 12 භික්ෂුන් වහන්සේට කැපයි. ඒ සරුවඥන් වහන්සේ දේශනා කොට ඇති පරිද්දෙන් දිගින් පළලෙන් සැපසරුප් බන්ධනෙන් සකස් කටයුතු ක්‍රම තියෙනවා. ඒවා භික්ෂුන් වහන්සේ දැනගෙන ගෙඩයි චීවරයක් සකස් කරගන්නේ. ඊළඟට චීවරයට අටක දේවලුත් තියෙන ওই විදිහටම කරුණු 12ක්. කුස චීරකය, වාස චීරකය, කලස චීරකය, හේස කම්බලය, පොත්තකය, සම්මය, කුලෝක පක්ඛය, සුක්ත දුස්ස, ලතා දුස්ස, හේරක දුස්ස, කදලී දුස්ස, වේල දුස්ස තම જાති 12ක් තියෙනවා. ඒවා තීර්ථ දජහ තීර්ථක දජහතියට හඳුන්වනවා. තීර්ථයන් තීර්ථකයන් විසින් පරිහරණය කරන ලබන නිසා ශාසනයේ භික්ෂුන් වහන්සේලාට ඒවා කැපවන්නේ නැහැ. කුස චීවර කියන්නේ කුස තන වලින් හදාගන්න ඇඳුමක්. වාස චීවරක කියන්නේ වැහැරි වලින් හදාගන්න ඇඳුමක්. පළක චීවරක කියන්නේ පතුරු වලින් හදාගන්න ඇඳුමක්. ඊළඟට කේස කම්බල කියන්නේ හිසකේ වලින් ගොතා ගන්න ඇඳුමක්. කොස්සක කියන්නේ ගෝනිවාගේ හන වලින් හදාගන්න ඇඳුමක්. සම්ම කියන්නේ සම්වර්ග අඳුන් දිවි සම්වැනි දේවල්. උලෝක පාස කියන්නේ බකමුණු පියාපත් වලින් ගොතා හදාගන්න ඇඳුමක්. කුක්කදුස්ස කියන්නේ ගස්වල පොතු ආදියෙන් හදාගන්න ඇඳුමක්. ලතා දුස්ස වැල් ගොතා හදාගන්න ඇඳුමක්. ඒරක දුස්ස කියන්නේ පෙරු නම් වූ කන් වර්ගයෙන් හදාගන්න ඇඳුමක්. හදනේ දුස්සේ කෙහෙල් පට්ටා වලින් හදාගන්න ඇඳුමක්. වේලු දුස්සේ කියන උණු පතුරු වලින් හදාගන්න ඇඳුමක්. මේවා ශාසනීය පැවිද්දන්ට කැප නොවෙන්නා වූ තීර්ථක ගජනමින් හැඳින්වෙන ඇඳුම් වර්ග, චීවර වර්ග ඒවා අකප සිවුරු. එතකොට මේම සමාත නියමෙත චීවර වර්ග භික්ෂුන් වහන්සේ හැඳින ගන්නට ඕන. චීවරයේ කෙත්ත නමින් මෙතන හැඳින්වෙනවා සංගතෝ ඝනතෝ ඥාතිතෝ මිත්තතෝ අත්නෝවා ධනෙනි කියලා. ඒ කියන්නේ සංඝයාට ලැබෙන දෙයකින් සැප සිවුරු ලැබෙන්නත් පුළුවන්. ඝනතෝ විසු සමූහයාට ලැබෙන චීවර වර්ග තියෙනවා. ඒකත් Tamanද සැපයි. Tamanගේ ඥාතියින්ගෙන් චීවර ලැබෙන්න පුළුවන්. Tamanගේ මිත්‍රයන්ගෙන් චීවර ලැබෙන්න පුළුවන්. තමාගේ දැහැමි පිරිකරකට මාරු කර චීවරයක් ලැබෙන්නත් පුළුවන්. ඒකට චීවරක් ශේස්ත්‍ර නම් හඳුන්වනවා. සාපිනා විනී පිටකේ චීවරක් ශේස්ත්‍ර හතක්. ඒ කියන්නේ සංඝයා උදෙසා දීම, වස්සිසු සංඝයා උදෙසා දීම, කුජලයා උදෙසා දීම, එවාගේම විහාරය උදෙසා දීම, සීමා උදෙසා දීම, කතිකාවක් නිසා දීම් ආදී ක්‍රම 8ක් තියෙනවා. ඒ කොයි ආ තීව්‍රයේ පියවරක් ශේත්‍රයට වැටෙනවා. පංචකූලං ඥානිකබ්බං කියන තැන දැන් මේ ගහපති දාන චීවර නමින් හැඳින්වෙන අනුන්ගෙන් ලැබෙන චීවරය හැර පංචකූල වශයෙන් චීවරය ලබා ගන්න භික්ෂුන් වහන්සේට පංචකූල ක්‍රම තියෙනවා 23ක්. සෝසානිකං, පාපනිකං, සතියචෝලං, සංකාරකූතං, සොත්තියං, සිනානං, සිස්සතෝලං ගතපච්චාගතං එවාගේම අග්ගිදද්දං ගෝඛායිතං උපචිකාඛායිතං උන්දුරඛායිතං අන්තච්චින්නම් දසාච්චින්නම් දජාහතං රූපචීවරං සමනචීවරං ආවිසේකියං සාමුද්ධියං පන්තිකං වාතාහතං ඉද්දිජං දේවදස්තියන් කියනවා. මේ කොටස් 23ක් මෙතන කියනවා. ඒවා පංසුකූල චීවර නමින් හැඳින්වෙනවා. එහිදී සෝසානිකං කියන්නේ සුහුනේ දමා ඇති චීවරයක්. චීවර කියන්නේ යම් කිසි වස්ත්‍රයක්. චීවරයක් සඳහා ගත හැකි වස්ත්‍රයක්. මූර්ත ශරීරයක් කොටා දමා හෝ සොහොනේ තැනක දමා හෝ එහෙම නැත්නම් ගහ කෙල්ලලා තොරණ කෙල්ලලා හරි සුසානී තිබුණනම් යම් කිසි වස්ත්‍රයක් ඒක සෝසානික පාංශිකූලයි. ඒක උත්කෘෂ්ඨ පාංශිකූල හැටියට හැඳින්වෙනවා. පාපනිකං කියන්නේ කඩ සාප්පු ඉදිරියේ වැටි තියෙනවා රෙදි කෑලි. ඒ කියන්නේ මහාන මැසින් ශාලාව ළඟ ඒ අඳුම් මහානචන් වල කපා දාන කෑලි තියෙනවා. ඒවා පාපනිකං. එවාගෙම සෝසානිකං පාපනිකං හතිය චෝලං ඒ කියන්නේ පාරේ වැටී තියෙන්න පුළුවන් සමහර එක ඇඳුම්. ඒකයි අයිතිකාරයක් නැතිනම් පංසුකෝල වශයෙන් සමන්ද බාර ගන්න පුළුවන්. සමහර විට සදහවත් බෞද්ධයෝද සිල්වත් භික්ෂූන් වහන්සේලාගේ පහසුව සඳහා දෙන සමන් පරිත්‍යාගන සමන් නොපෙනෙන්න පාරේ දාලා තියන්න පුළුවන්. ඒවා කියනවා සතිචෝලං. සංකාර කූටං. ඒ කියන්නේ කහළ ගොඩේ දමාපු අස්කල් මලු තියෙනවා. ඒවා සුදුසු ඒවා තෝරගන්නවා. ඒක කියන සංකාර කූට තෝලය. සොත්තියන් කියන්නේ ගැක්මල පිසජාරෝ වස්ත්‍ර වර්ග. ඒවා භික්ෂුන් වහන්සේලාට කැපයි. සමහර මව්වරු ඒක භික්ෂුන් වහන්සේලාට ගැනීම සඳහාම ගැබ්මල පිසලා පාර දානවා. සිනානං සිනානං කියන්නේ භූත වෛද්‍යවරු භූතාවිෂ්ඨ වෙච්ච රෝගීන්ට ප්‍රතිකාර කරලා ඔවුන් වස්ත්‍රෙන් නාලා ඉවත දානවා කාලකන්ණි වස්ත්‍රය කියලා වස්ත්‍රයක් ඉවත දානවා. ඒක සිනානං කියන පංසුකූල වශයෙන් ගන්න පුළුවන්. තිත්තචෝලං කියන නාන තොටුපොළ වල ඇතම්ම වස්ත්‍ර කැලි වීසු කරලා තියෙනවා. ඒක චිත්තතෝල පංචකූලයයි. ගතපච්චා ගතං කියන්නේ මූර්ත ශරීරයක් ඔසවාගෙන සෝනට ගිය අය ආපසු පැමිණ ස්නානය කොට ඇඳගෙන ගිය ඇඳුම් වද්දානවා. අලුත් ඇඳුම් මාරුකෝල ඇඳ ගන්නවා. ඒකට කියන ගතපච්චාගතික චීවරේ. ඒකත් වික්ෂුවට කැපයි ගතපච්චාගතික පංචු කූලයේ. අග්ගිදණ්ඩම් කියන්නේ යම් කිසි වස්ත්‍රයක කොනක් ගින්නෙන් දවදනම් ඒක කපා දානවා. ඒක අසුභයක් හැටියට මහජනයා පිළිගන්නේ. ඒ කපා දාපු කෑල්ලෙන් යම් කිසි ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒක අග්ගිද්ද්ද පංසුකූලේ. ගෝඛායිතං ගවයන් ගවයන් විසින් යම් කිසි වස්ත්‍රයක කොනක් හරි කාලා තියනවා නම් ඒ කොටස කපලා දානවා මිනිස්සු. ඒක අරගෙන තමන්ගේ ජීවිතයක් හදාගන්න ගෝඛායිතං. ඊළඟට උපසිකාකායිතං ව්‍යයං කාපු වස්ත්‍රයක් ඒ වගේම අහක දාන් ලැබෙනවා. එකක් පන්ති කෝලයට කැපයි. උන්දුර කායිතං නීයං කාපු ඒ නීයං කාපු වස්ත්‍රය ඉවත දවල් ලැබෙනවා ඒකත් පන්ති කෝල හැටියට කැපයි. අන්තච්චින්නම් යම්කිසි වස්ත්‍රයක් දහවලු කපා යට දාලා තියෙනවා. ඒ කන්තච්චින්න වස්ත්‍රය හැටියට කෙලවර කපා දමාපු වස්ත්‍රයක් ඒකත් කෑලි අහුල ගන්න පුළුවන් පංචකූල වස්ත්‍රය. දසාච්චින්නම් දහවලු කපා දමාපු තෙදි කැබලි පංචකූල වශයෙන් අහුල ගන්න පුළුවන්. දජාහතං මුහුදු පෙර නව් නගින නාවිකයෝ දිශාව සොයා ගැනීම සඳහා මොහොදායිනේ පොඩි ඔසවනවා. ඉතින් නැව යාත්‍රා කළාට පස්සේ ඒක ගන්න පුළුවන්. යුද්ධ මණ්ඩලවලත් ඒ වගේම ඔසවන පොඩි දෙපාර්ශ්වයේම යුද සේනා බැහැර ගියාට පස්සේ ලබා ගන්න පුළුවන් එකට කියන ධජාහත පංසුකූලේ. රූප චීවරං කියන්නේ භූත වෛද්‍යවරු හුඹස් ආශ්‍රිතව හුඹස් වලට දිලි පූජා පවත්වනවා මේ ඇඳුම් පොරවනවා නාගයන්ට බිලි පූජා පැවැත්වීම ආදීදී ඒක රූප චේවර හැටියට ගන්නවා පංසකූල. ඒවා කටයුතු වුණාට පස්සේ එවාගෙම සමන චීවරං භික්ෂුන් වහන්සේ නමක් විසින් තවත් භික්ෂුවට පිරිනමන දේ සමන චීවරේ. ඒකේ තියෙනවා කැපක්‍රම කීපයක්. ඒ පළමු භික්ෂුන් වහන්සේ ලැබුණේ පංසකූල වශයෙන් අතර නොදී නම් තමනුත් අතර නොදී පාමුල කියා දෙනවා නම් උත්කෘෂ්ටයි. වික්ෂුන් වහන්සේ ලැබුණේ පංසුකෝල වශයෙන් නමුත් තමන් අතින් දෙනවා. ඒක ඒකතෝ සුද්ධි. වික්ෂුන් වහන්සේගේ අත ලැබෙච්ච එක වික්ෂුන් වහන්සේ පාමුල කියලා දෙනවා. ඒකත් ඒකතෝ සුද්ධි. එතකොට වික්ෂුන් වහන්සේ ලැබුණේ ගහපති දාන චීවරයක් වශයෙන් තමනුත් අතින් දෙනවා. එතකොට ඒක අල්පානිසංසයි. කෙසේ නමුත් ඒ ශ්‍රමණ චීවරයක් පංසුකූලයි. ආභිෂේකයන් කියන්නේ රජදරුවන් අභිෂේක කරන ස්ථානවල ස්නානය කිරීමේදී ඇඳ ඇඳුම් ඉවත දානවා. ඒ ආභිෂේක චීවරයක් පංසුකූල ඇටට ගන්න පුළුවන්. එවාගෙම සාමුද්‍යම් මුහුදේ වැටි ගොඩට තීරයට ගොඩ දමා තිබුණු ඇඳුම් තියෙන්න පුළුවන් ඒවා සාමුද්දිය චීවර හැටියට පංචකූල වශයෙන් ගන්න පුළුවන් පන්තිකං එවාගෙම මාර්ගේ යන අය අතින් වැටිච්ච චීවර තියෙන්න පුළුවන් ඇඳුම් තියෙන්න පුළුවන් පුද්ගලව නොපෙනෙනවා නම් පංචකූල සංඥාවෙන් ගන්න පුළුවන් ඒක පන්තිකා වාතාහතං සුලිසුලම් නිසා අහසට නැගුණා වූ ඇතැම් ඇඳුම් යම් යම් තැන්වල වැටි පසුතැවී තියෙන අයිතිකාරයක් නැතිනම් පංසුකූල වශයෙන් ගන්න පුළුවන්. වාතාහත පංසුකූලයි. එවාගෙම ඉද්විජං ඉද්විජං කියලා කිව්වේ අර ඒහි භික්ෂු භාවයෙන් ලැබෙන චීවර කෙලිම පංසුකූල. දේවදත්තයන් දෙවි කෙනෙකු විසින් පිරිනමන වස්ත්‍රයක් පංසුකූලයි. බුද්ධ කාලයේ නැත්නම් උතුරු කුල දෙවියන් වාසීන්ගේ කල්පරෝචනය ලැබෙන වස්ත්‍ර වැඩි දේවලු දේවදත්තිය පංසුකූල හැටියට ගැනීමා. මෙන්න මේ කියන පංසුකූල ಜಾති 23යි. මේ 23 අතරින් යම් කිසි දෙයක් උත්කෘෂ්ඨ හෝ මධ්‍යම හෝ ඕමක වශයෙන් හරි වික්ෂුවට පංසුකූල චීවර වශයෙන් ලබා ගන්න පුළුවන්. ඒ සෝතානික පංසුකූලේ උත්කෘෂ්ඨයි. පාමුල තබා දෙන පංසුකූලය ඕමකයි. ඉතිරි සියල්ල මධ්‍යම පාසකූල හැටියට ගණනවා. ඒ කියන්නේ පරිත්‍යාග කරන පුද්ගලයා පේන්නේ නැහැ. එවැනි අවස්ථාවක ලැබෙන චීවරය මධ්‍යම පාසකූල චීවරයක්. ඊළඟට මේ චීවර සන්තෝෂය දැන් මෙහෙම චීවරයක් ලබාගත් භික්ෂුන් වහන්සේට යම්කිසි චීවර සන්තෝෂයක් කොහොමද ලබාගන්නේ? මෙතන චීවර සන්තෝෂය නම් හැඳින්වෙන්නේ කෙලින්ම කර්මස්ථාන භාවනාවක් වශයෙන් ඒ චීවරය සම්බන්ධ යෙදෙන අවස්ථාවක් විශ්වත් වීම. ඒ කියන්නේ හිතක්ක සන්තෝෂය, ගමන සන්තෝෂය, පරිේෂණ සන්තෝෂය, ප්‍රතිලාභ සන්තෝෂය, මත්ත ප්‍රතිග්‍රහණ සන්තෝෂය, ලෝලෝක විවර්ජන සන්තෝෂය, යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරුක්ක සන්තෝෂය උදක සන්තෝෂය, ධෝවන සන්තෝෂය, කර්ණ සන්තෝෂය, සමාන සන්තෝ පරිමාන සන්තෝෂය, සුත්ත සන්තෝෂය, සිබ්බන සන්තෝෂය, රජන සන්තෝෂය, කප්පකත සන්තෝෂ, කප්ප සන්තෝෂය, පරිභෝග සන්තෝෂය, සම්නිදි පරිවර්ජන සන්තෝෂය, විස්සර්ජන සන්තෝෂය කියන සන්තෝෂ 20ක් චීවරේ සම්බන්ධ විචුන් වහන්සේට ඉඳ ගන්න තියෙනවා. එතන විතක්ක සන්තෝෂය කියන්නේ පාංශුකූල වශයෙන් නොවේ යම් කිසි ක්‍රමයකින් දැහැමි සිවුරක් බලාපොරොත්තු වන භික්ෂූන් වහන්සේ වස්සාන තුන් මාසයේ ඉක්මී සීවර මාසයේ තුලදී පමණ සමන් සීවරයක් කරගන්න හිතෙනවා. තමන්ගේ සීවරේ දිරාපත් වීනම් ඒ සීවර මාසය තුල පමණක් උන්වහන්සේ සීවරයක් ගැන හිතෙනවා. කොහොමද මං සීවරයක් ලබාගන්නේ? සිවරයක් සකස් කර ගන්නට ඕන, සිවරයක් මහ ගන්නට ඕන ආදී වශයෙන් හිතන්නේ සිවර මාසයේ තුල පමණයි. ඒක කලින් හිතන්නේම නැහැ. එතකොට ඒ කාලය තුල තමන් අප්‍රමාදව තමන්ගේ භාවනා කමතන් වලදී හිටියාගෙන සිවර ਵਿਚාරීම් ආදී කිසිවක උන්වහන්සේගේ හිතේ ඉඳලා තිබුණේ නැහැ. චීවර මාසය තුල පමණක් උන්වහන්සේ චීවරය ගැන හිතෙනවා ඒකට කියන විතරක සන්තෝෂය පන්සිකුවල පමණක්ම බලාපොරොත්තු වෙන භික්ෂුන් වහන්සේ මාසයක් හිතන්නේත් නෑ අඩමසයි හිතන්නේ. පාංශුකූල චීවරයක් පමණක් ලබන භික්ෂූන් වහන්සේ සති දෙකක් ඇතුළත පමණයි හිතන්නේ මම චීවරයක් සපයා ගන්න තෝරන චීවරයක් කරව ගන්න තෝරන්නේ කියලා. ඒ සම්බන්ධ වැදගත් නිදසුන පාසීන කණ්ඩ රාජවාසී පාංශුකූල භික්ෂූන් වහන්සේ සම්බන්ධ ප්‍රවෘත්තියක් අත්කතාගත වෙලා තියෙනවා. ඒ කියන්නේ පාටියන ඛණ්ඩ රාජ්‍ය කියන ප්‍රදේශවාසී එක්තරා සිල්වත් ගුණවත් දුතාංගධාරි ස්වාමීන් වහන්සේ නමක් වැඩියා මිහින්තලාවේ නිශ්ශක පර්වතයේ චෛත්‍ය වන්දනාවට ඒකට කියන චේතියගිරිය චේතියගිරිය වන්දනාවට වැඩියා චේතියගිරිය වන්දනා කරලා උන්වහන්සේ හිතුවා මගේ සිවුර දැන් ටිකක් දිරහපත් වෙලා මට චීවරයක් ලබා ගන්නට ඕනේ කියලා අනුරාධපුරයට වැඩියා අනුරාධපුරේ මහා විහාරයට වැඩලා ආගන්තුක කුටියක් ලබා ගත්තා. ඒ කියන්නේ මහා පින් ඇති උත්සමයෝ අනුරාධපුරේ වැඩ ඉන්න උන්වහන්සේලාට චීවර ආදී සුලභව ලැබෙනවා ප්‍රණීත සිවුරුත් ලැබෙනවා එවැනි තැනකින් සුවසේ චීවරයක් ලබා ගත හැකි කියලා ඉන්නේ වැඩි. ඉතින් රාත්‍රී කාලයේ ආගන්තුක කුටියේ වැඩ ඉඳලා උදේ පාන්දර සංඝ ඉස්තරයන් වහන්සේට පැමිණ වැඳා. වැදලා අවසර ගත්ත ස්වාමීනි මම ගම්දොරට වැඩලා එන්නම් කියලා. හොඳයි ඇවැත්නි මාත් එන්නම් කියලා සංඝේශ්වරයන් වහන්සේද පාත්‍ර චීවර දරව පිටත් වුණා. ඉතින් මේ ආගන්තුක විසුණු වහන්සේ මහා බෝධින් වහන්සේගේ දොරකොටුව ළඟට ගියාම හිතුණා. අනේ මේ තින් ඇති උත්සමයන්ගේ සමීපයෙන් මට හොඳ ප්‍රණීත චීවරයක් ලැබෙයි කියලා නේ මං ආවේ. අනේක වැරදිනේ කියලා ආපසු ගියා. එදා ආපස්සට ගියා ආපෝ ඒ ගැන සම්පූර්ණයෙන් හිතින් අත්හැරියා. ඊළඟ දවසේ අර වාගේ මුදේ ඒ සංඝේශ්වර ස්වාමීන් වහන්සේට වැඳලා අවසර ගත්ත ස්වාමීන් ගම්දොරට වඩින්න. හොඳයි. දැක්කලා රුවන්වැලි සෑයේ උතුරු දොරකඩුව දොරකොටුව ළඟ දක්වා යනකොට ආයෙත් හිතුණ වැරදි. මගේ අදහස වැරදි. මගේ චේතන අපිරිසුදුයි කියලා ආපස්සට ආවා. දැන් මේ දවස් තුනේම උන්වහන්සේ ගමන කඩ වුණා. හතරෙනි දවසේදී සංඝේස්තරයන් වහන්සේ හිතුවා මේ ආගන්තුක නමගේ හිතේ යම්කිසි අපිරිසුදුකමක් තියෙනවා. අදෝක මං අල්ලගන්නට ඕන කියලා පිටත් එක් වෙලාව ඉඳලා යම් යම් දේවල් සාකච්ඡා කර කර ගමන ගියා. මගද වෙන හිතියලකට ඉඩක් නොතබා ගමන ගියා. දැන් ඉතින් අනුරාධපුරයේ නගරයේ දොරටුවෙන් ඇතුල් වෙනකොට සිංගම් දොරටුනේ අහු වෙන්නේ බොහෝ සින් කුඩා කුඩා ගම්මාන වගේ නගරය ඇතුලේ තියෙන්නේ එක්තරා කහල ගොඩක් ළඟට මේ ආගන්තුක භික්ෂුන් වහන්සේ හැරිලා දුහත් ළඟා වැඳගෙන ඉන්නවා පීවර ගණනාවක් ඉස්සරහට වැඩිය සංඝේස්වරයන් වහන්සේ හැරිය දැලුවා දැලුවා මේ ආගන්තුක නම කහල ගොඩක් පැත්තේ දුමොත් නගාගෙන ඉන්නවා. අසුවා ඇවැත්නේ මොකද මේ කහල ගොරට වැඳගෙන ඉන්නේ? ස්වාමීනි මම මේ කහල ගොරට නෙමෙයි වඳින්නේ. දිවසලු පටපිලිය දරන්න තරම් මහා පින් ඇති ඒ කියන්නේ ශක්ති සපල් ලබන්න තරම් කල්පරූපයෙන් ඇඳුම් ලබන්න තරම් සුදුසු මහා පින් ඇති ලෝසුරා බුදුරජාණන් වහන්සේ කඩගහ නුවර හුන්නා 16ගේ සිවුර රෝතා දමා තිබුණා වූ වස්ත්‍රය තිබක් පමණ පණුවන් ගසා දමා මහ පොළොව කම්පා වන විදිහේ ආචාර්ය පන්සුකූල චීවරයක් ගත්තා නේද මට ඒක සිහි වෙලා ඒ සරුවඥන් වහන්සේගේ පරම අල්පේක්ෂතා ගුණේ සිහිපත් වීම මම මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරේ ස්වාමීනි කියලා අවංකවම කියන්නේ කියලා. ඉතින් සංඝවිස්තරයන් වහන්සේ තීරණය ගත්තේ රොන් ගත්ත මේ නම විහිිත බොහොම පිළිසිදුයි කියලා. ඒ මොකද එදා රාත්‍රී එක්තරා මිනිසෙකුගේ අඳුමත් එක්කම බඩවිරේක වෙලා ඒ අඳුමත් එක්කම වීසි කරලා තියෙන මේ කහල ගොඩේ මැස්සු පිළිලා. මෙන්න මේක තමයි අර ස්වාමීන් වහන්සේ ගත්තේ. ඒක අරගෙන සෝදලා ඒ වෙලාවේ ඒ ගන්ධ ඉස්තර වෙලා මුන්නහසට පුළුවන් වුණා තමන්ගේ හිත සමාධිමත් කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඵල තුනක්ම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වස්ත්‍රය අරගෙන සෝදලා කපලා මහලා පඳුපොවලා මේක රැගෙන තමන් වහන්සේලා දෙන විහාරස්ථානයේදී මේක දරාගෙන භාවනා වඩා සව කෙලස් නැසා rahat වෙනවා. මෙන්න මේ වාගේ උත්තමයන් වහන්සේලාගේ චේතනාව බොහොම පිරිසුදුයි. ඒ කියන්නේ අර විචාරක සන්තෝෂය. Taman චීවරයක් ගැන හිතන්නේ නිකන් නෙමෙයි. මම මේ චීවරය ලබාගෙන මේ චීවරය දල චීවරයක් හරියි ප්‍රණීත චේවරයක් හරි මේකෙන් මම සීතල උණුසුම මැස මඳුරු අවබෝධිකුලම් විසුකුරු සාරපාදීන්ගේ පීඩා වළක්වා ළමින් ශාරීරියේ සංවර කරගෙන අප්‍රමාදව සමති උපාසනා භාවනා වඩා කෙලෙසුන් ජයගෙන මඟඵල නිවන් සුව ලබන්නේ මේ කියන නිස්සරණ ආධ්‍යාසයේ නොයි චීවරගෙන හිතන්නේ. මොන චීවර සන්තෝෂය පළමුවෙන් විකාරක සන්තෝෂය. ඊළඟට ගමන සන්තෝෂය කියන්නේ පංසුකෝල වශයෙන් හරි පින්දපාත වශයෙන් හරි යම් තැනකින් ජීවරයක් ලබා ගැනීම දෙස යනවනම් ජීවරක් පාසා භවනා කර්මස්ථානයෙන් යනවා. ඒ භවනා කර්මස්ථානයෙන් ගමන් කිරීමේ සතුට තමයි මෙතන ගම්න සන්තෝෂය නමින් හැඳින්වෙන්නේ. පරිේෂණ සන්තෝෂෝ කියන්නේ තමන් සමග තවත් යම් භික්ෂුවක් එක්කාසු කරගෙන යන්නේ ලජ්ජී සුපේසල ශික්ෂාකාමී කල්යාණ මිත්‍ර ගුණ ඇති භික්ෂුන් වහන්සේ නමක්මයි. අර වාගේ කාය දද්දි බහුල වූ එහෙම නැත්නම් අසංවර සීලේ වූ කුසස් ගුණ ධර්මයන් ගැන කිසි තැකීමක් නැති අල්පේක්ෂතාදී ගුණයන්ගෙන් තොර වූ භික්ෂුවක් එක්ක නෙමෙයි ලජ්ජී සුපේසල ශික්ෂාකාමී අල්පේක්ෂතා සන්තුෂ්ඨිතා සුබරතා විරියාරම්භතාදී කල්යාණ මිත්‍ර ගුණ ඇති භික්ෂුන් වහන්සේ නමක් එක්කම මේ පල්සුකුල වශයෙන් හරි පින්දපාත වශයෙන් හරි ජීවරයක් ලබා ගන්නට සමන් කරනවා. ඒකට කියන්නේ හරියේසන සන්තෝෂය. පටිලාභ සන්තෝෂය කියන්නේ යම් කිසි කෙනෙක් පල්සුකුලයක් වශයෙන් හරි එම නැත්නම් පරිත්‍යාගයක් වශයෙන් හරි ජීවරයක් වස්ත්‍රයක් පිරිනමන්න ගේන වෙලාවේ අර ගේන්නේ දල සිවුරක් අර ගේන්නේ තුනී සිවුරක් ඕකෙන් හොඳ ශූරක් මත ලැබේවා. කොහොම හිතුවොත් වැරදි. එනිසා ඒ ගේන පුද්ගලයා වෙත සමන්ගේ මෙත් සිත් වඩලා මේ චීවරය ගැන කිසිදු කන්නාදිච්ච මාන්නයක් නූපදනාසේ භාවනා කම්මට්ඨාන ස්ථීරසයෙන්ම ඒ චීවරය ලබනවා. ඒක තමයි ප්‍රතිලාභ සන්තෝෂය. ඒක තමන්ගේ පාත්‍රයට, තමන්ගේ අතට, තමන්ගේ පාමුලට ගන්න වෙලාවේ කිසිසේ සංහාවක් මාන්නයක් දික්තියක් නූපදනාසේ මනසිහි නුවණින් කර්මස්ථාන ශීර්ෂයෙන් පවතිනවා ඒක ප්‍රතිලාභ සන්තෝෂයයි මත්ත කටිග්ගාන සන්තෝෂය කියන්නේ මේ කිරිනැමෙන වස්ත්‍ර වලින් ලැබෙන වස්ත්‍ර වලින් මට මෙච්චර ප්‍රමාණයක් අඳුරේට ඇති මෙච්චර ප්‍රමාණයක් දෙප තනිපොඩ සිවුරට ඇති උපනස්මාට දෙපොඩ සිවුරට ඇති ආදි වශයෙන් මේ චීවරයේ ප්‍රමාණය සලකලා එකමනක්ම පිළිගන්නවා. ඒක මස්ස ප්‍රතිග්‍රහණ සන්තෝෂය. ඊළඟට ලෝලෝක විවර්ජන සන්තෝෂය. පින්දපාතේ දැන් අද වාගේ නෙමෙයි ඒ කාලයේ දෙතුනි වලින් ගිහිල්ලා මේ චීවර සඳහා වස්ත්‍ර කෑලි පින්දපාත කරගෙන තියෙනවා. ඉතින් අහවල් ගෙදර ගියොත් හොඳින් ලැබෙයි අහවල් ගෙදරට යන්න ඕනේ කියලා ගියා ගියක් පාසා ශ්‍රේෂ්ඨ යන්නේ නැහැ. ඒ කියන්නේ දෙපිළිවෙලින් යනවා. දෙපිළිවෙලින් පිළිසංග ඉස්තිංගා යන සපදානචාරික භික්ෂූන් වහන්සේ නමක් වාගේ ජීවන වස්ත්‍ර සඳහා දෙපිළිවෙලින් යනවා. ඒ දෙපිළිවෙලින් යනකොට මේ දුක්ඛතා මේ පෝෂතා කියලා බෙහෙදයක් නැහැ. අන්න ඒ නිසා අසවාකාන ජීවත් පමණයි ප්‍රේමිත චීවර ලැබෙන්නේ කියලා හිතන්නේ නැතුව දෙපිළිවෙලින් යමින් සමාජ අවශ්‍ය චීවර වස්ත්‍රය කියලා සපයා ගන්නවා. ඒකට කියන ලෝලුප්ප විවර්ජන සන්තෝෂය කියලා. යථා ලාභ සන්තෝෂය කියන්නේ පංසුකූල වශයෙන් හරි පින්ඳ පාත වශයෙන් හරි කොයි හරි ධානි ක්‍රමයකින් මේකෙන් ලැබුණු සියවරේ මේක දල සිවුරක් හරි ඒ වගේම සීනිඳු මුරුදු ක්‍රමයක සියවරයක් හරි ඒ ගැන කිසියම් වෙනසක් නැතුව තමන්ගේ හිත තණ්හාදිත්‍යමාන නූපදනා මේ හැටියට හිත සමා සමාහිත කරගන්නවා කර්මස්ථාන ශීර්ෂයෙන් හිත පවත්වා ගන්නවා ඒකට කියනවා ලසා ලාභ සන්තෝෂය යථා බල සන්තෝෂය කියන්නේ තමන්ට ලැබුණු චීවරය ශක්ති ප්‍රමාණයෙන් තමාගේ ශක්ති ප්‍රමාණයෙන් පරිහරණය කරන්න වෙන් කර ගන්නවා ඒ කියන්නේ තමන්ගේ සමාරයට දල සිවුරක් වෙන්න පුළුවන් ඒකත් තමන්ගේ ප්‍රමාණය සකස් කර ගන්නවා ඒ වගේම මුරුදු චීවරයක් වෙන්න පුළුවන් ප්‍රණීත චීවරයක් වෙන්න පුළුවන් තමන්ට කැපසරු ප්‍රමාණික චීවරය සකස් කර ගැනීම යථා බල සන්තෝෂය. යථා සාරූප සන්තෝෂය කියන්නේ දැන් අර යථා බල සන්තෝෂය කියන එක තවත් තේනවා තේරුම. තමන්ට ලැබුණේ තමන්ට දරන්ත බැරි තරම් බර සිවුරක් නම් ඒක දරන්න සුදුසු කෙනෙකුට දීලා මාරු කර ගන්නවා. භික්ෂුන් වහන්සේ නමක් ලවා. ඒකත් යථා බල සන්තෝෂයට වැටෙනවා. යථා සාරූප සන්තෝෂය කියන්නේ තමන්ට ලැබුණේ ප්‍රණීතම ප්‍රණීත චීවරයක්. හිතනවා මේක මට වඩා මගේ උපාධ්‍යායන් වහන්සේට සුදුසුයි. ආචාර්යයන් වහන්සේට සුදුසුයි. සංඝ භාරය උසලන උත්තරයන්ට සුදුසුයි. ආදි වශයෙන් තමාට වඩා උතුම් කෙනෙකුට වැඩි හිතිය කොටේ තමන්ගේ ප්‍රණීත චීවරේ පරිත්‍යාග කළා. තමන් යම්කිසි දල සූරක් පන්සු කුල චීවරයක් සකස් කර ගන්නවා. ඒකට කියන යථාසාරූප සන්තෝෂය කියලා. උදක සන්තෝෂය කියන්නේ දැන් පංසුකෝල වශයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලැබුණු චීවරයක් වස්ත්‍රයක් සකස් කරගන්න සෝදා ගන්නට ඕනනේ. ඒ සඳහා Tamand සුදුසු වතුරක් තෝරගන්න. ඉතින් අහවල් වතුර හොඳ නෑ අහවල් වතුර හොඳයි කියලා කිසි වෙනසක් නැතුව හැබැයි මේ මඩ මිශ්‍ර මේ කිරිමැටි මිශ්‍ර වතුර වගේ නැතුව ඒ වස්ත්‍රයේ සෝදා ගන්න පුළුවන් තැනකින් සෝදා ගැනීම සම්බන්ධ වතුරක් හොරා ගැනීම උදක සන්තෝෂයයි. දොහවන සන්තෝෂය කියන්නේ ඒ චීවරයේ වස්ත්‍රයේ සෝදන කොට අපුල්ලන්නේ නැතුව එවාගෙම වෙනත් වෙනත් ක්‍රම වලින් කලන්නේ නැතුව අතේ තියාගෙන පොඩි කර කර පොඩි කර කර සෝදනවා කර්මස්ථාන ශීර්ෂය. ඒකට කියන දොහවන සන්තෝෂය. ඊළඟට පරණ සන්තෝෂය කියන්නේ මේක නූල් ගහලා කපලා සකස් කරන්නට තියෙනවා. ඒ සම්බන්ධ වැඩ ටික කර්මස්ථාන සීලයෙන් සිදු කිරීම පරණ සන්තෝෂය. පරිමාණ සන්තෝෂය කියන්නේ අඳන සිවුරට, තනිකොට සිවුරට, දෙකොට සිවුරට Taman දිගපාල මැනලා අවශ්‍ය ප්‍රමාණයෙන්ම වෙන් කර ගැනීම, පමණ මැන ගැනීම පරිමාණ සන්තෝෂය. සුත්ත සන්තෝෂය කියන්නේ මේ චීවරය මහන්නට අවශ්‍ය නූල් කැපසරුක් අන්දමින්ම සොයා ගන්නවා. අකප විඤ්ඤාත්යකින් සොයන්නේ නැතුව පංසුකෝල වශයෙන් හරි සබ්‍රමචාරීන් වහන්සේ නමකකින් හරි ලබා ගන්නවා. ඒ සම්බන්ධව හිතේ ඇති කරගන්න කන්නාදිත්‍යමානයන්ගෙන් තොර වූ සතුට සුත්ත සන්තෝෂයයි. සිබ්බන සන්තෝෂය කියන්නේ එක අඟලක් තරම් ප්‍රමාණයේ හත් වාරයක් මහන්නේ නැතුව මේ අතින් අතින්නේ මහන්නේ අඟලක ප්‍රමාණයේදී හත් වාරයක් මහන්නේ නැතුව අඟලක ප්‍රමාණයේ තුන් වාරයක් පමණක් මහන හැටියට මහන්නට ඕනේ. ඒක අර අල්පේච්ඡතාවයේ යුතුව මහන මහ නැහිමක්. ඒ විදිහට කර්මස්ථාන ශේෂයෙන් සිවුර මහ ගැනීම සිබ්බන සන්තෝෂයයි. කජින සන්තෝෂය ඒ කියන්නේ මේක බොහෝම ලස්සනට පඳුකුවා ගන්න ඕනේ කියලා අලුත් අලුත් පඳු වර්ග සොයසොයාන්නේ නැහැ. සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා පඳු සම්බල අහක දාපු පොතු තියෙනවා. ඕවා සම්බගෙන සමන් සීවරේ හදාගන්න. ඒ තරම් අල්පේචිතා. හිතරම අනුන්ට උපකාර වෙන්න අනුන්ගේ දේවල් වලට ඉඩ කියලා තමන් අහක දාන දෙයකින් යනි දෙයකින් තමන්ගේ ජීවිතය හදාගන්න තරමට අල්පේච්ඡතාවයෙන් යුතු වෙනවා. ඒකට කියනවා රජන සන්තෝෂය. ඒ රජන සන්තෝෂයේදී තර අපුල්ලන්නේ නැතුව බොහොම පොඩි කර කර පොඩි කර කර මේ චීවරය පඳුපවා ගැනීම කර්මස්ථාන ශීර්ෂයෙන් සිදු කිරීම රජන සන්තෝෂයයි. ඒකටත් විනයානුකූලව ප්‍රවතුන් කීපයක් තියෙනවා. ඊළඟට කප්ප සන්තෝෂය කියන්නේ දැන් මේ චීවරය සකස් කරගෙන අදිෂ්ඨානයේ පළමුවෙන් කබ් බින්දු තියෙනවා. ඇතෙක් හිතේ ඉන්න රජ කෙනෙකුට බිම තියෙන චීවරයේ කබ්බින්දුව පේන මට්ටමට කබ්බින්දුව සබා ගන්නවා. ඒ විදිහට කබ්බින්දුව සබා ගැනීමක් ප්‍රතිවේක්ෂාවෙන් එවැගේම මානසිකාරී යුතුව පවත්වා ගැනීම කප්ප සන්තෝෂේ. පරිභෝග සන්තෝෂය කියන්නේ මේ චීවර යතේ තියාගෙන ඉස්සෙල්ල අදිෂ්ඨාන කරගන්නවා. අදිෂ්ඨාන කරගෙන පෙරවන පෙරවන වාරයක් පාසා ප්‍රතිවේක්ෂාවෙන් ප්‍රතිවේක්ෂා නුවණින් යුතුව භාවිතාව කරනවා පරිභෝග කරනවා පළඳෙනවා පටිසංකායුනසෝ චීවරම් පරිසේවාමි අනාදී වශයෙන් බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලාගේ ආර්ය වාස ප්‍රතිපදාවක් පිළිලසේ නුවණින් සලකා මේ චීවරේ මා පරිහරණය කරමි මේ චීවරේ පරිහරණය කරන්නේ සීතලෙන් වන පීඩා වැළකීම පිණිසය කුරුසෙමින් වන පීඩා වැළැක්වීම පිණිස මෙසි මඳුරු අවවැස සුලම් විසුකුරු සලපාදීන් වන පීඩා වැළැක්වීම පිණිස ශරීරයේ ලැජ්ජාස්ථාන සංවර කරගෙන ආරක්ෂාව සලසා ගැනීම පිණිසය මෙසේ ප්‍රත්‍යවසයෙන් පිහිටවන මේ චීවරය සත්‍ය කුජලයේ කාත්මයක් නො වූ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රයේකී මේ චිවරය පරිහරණය කරන්නාද සත්‍යයේ කුජලයේ ආත්මයක් න වූ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි මේ චිවරය පරිහරණය කිරීමට ප්‍රථමයෙන් ප්‍රණීත වූද දෙතිස් කුණප කොට්ටාසේ වැළඳ ගැනීමෙන් අතිශයින් පිළිකුල් බවට යන්නේ වෙයි මේ විදිහට ප්‍රයෝජන වශයෙන් හා ධාතු වශයෙන් ප්‍රතිකූල වශයෙන් තුන් ආකාරයකින් මේ චීවරය ප්‍රතිවේක්ෂා කරමින් පරිහරණය කිරීමේ සන්තෝෂය පරිභෝග සන්තෝෂයයි. සම්නිදි පරිවර්ජන සන්තෝෂය කියන්නේ මේ චීවරය පරිහරණය කරන පමණක් නෙමෙයි සමහර විට මේක ටික දවසක් හරි සමන්නට සිදු වෙනවා. එක්කෝ වෙන සම්බ්‍රාහ්මචාරීන් වහන්සේ ළමකට පිරිනැමීම සඳහා එවනත්නම් තමන්ගේ තීන චීවරයෙහි පරිභෝග කරන්න කාලය ඇති බැවින් නිසා හරි මේක සමාත විකල්පණය කොට තන්පත් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දවස් 10කට අඩු කාලයක් හරි තන්පත් කරන්න සිද්ධ වෙනවා. එහෙම අවස්ථාව සංනිදි. ඒ සංනිදි පරිවර්ජන කියන්නේ නිසගින වෙන හැටියට මේක තන්පත් කළ යුතු වෙනවා. එසේ නිසගින නොවන හැටියට තන්පත් කිරීමේ සන්තෝෂයක් සංනිදි පරිවර්ජන සන්තෝෂය නමින් හැඳින්වෙනවා. ඊළඟට විස්සර්ජන සන්තෝෂය කියන්නේ මෙතන විස්සර්ජනේ නම් සමහර විට තමන්ද ලබාගත් තමන් හදාගත් චීවරය තමන්ගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා වෙනුවෙන් කිරිනමන්න සිද්ධ වෙන්න පුළුවන් එක්කෝ පරිදි වෙන කුල දරුවෙක් උදෙසා දෙන්න සිදු වෙන්න පුළුවන් උපසම්පදා භූමියට යන මේ අපේක්ෂක භික්ෂුවකට දෙන්න සිදු වෙන්නත් පුළුවන් සමහරයක චීවර නැති චීවර අච්චින්න චීවර නැසුණු භික්ෂුවකට දෙන්න සිදු වෙන්න පුළුවන් එම අවස්ථාවල මේ මගේ හිතවතා මේ මගේ අහිතවතා කියන කිසි බෙදයක් නැතුව කරුණාව මෛත්‍රිය ආසන ගෞරවයේ පෙරට කොටගෙන ත්‍රිග පරිත්‍යාග කරනවා. එසේ පරිත්‍යාග කිරීමේදී තමා සම්මාදිට්ඨිමාන තොරව මේ මම Taman එහෙම කීවර දෙන්න අන් අය නෙමෙයි කියලා ඔය වාගේ වැරදි හැඟීම් හිතට ගලා නොයන හැටියට කර්මස්ථාන ශීර්ෂයෙන් ඒ චීවරයේ පරිත්‍යාග කරනවා. ඒකට කියනවා විස්සජන සන්තෝෂය. එතකොට මෙන්න මේ විදිහට චීවරය පිළිබඳ සංකෝෂ 20ක් ආර්යවංශ ප්‍රතිපත්ති පූර්වක විසුණු වහන්සේ හිඳ ගන්නවා. ඊළඟට තියෙනවා චීවරය පිළිබඳව දුතාංග සමාදම් වියතු දුතාංග දෙකක්. පංසකූලිකාංගය තේ චීවරිකාංගය කියන මේ දුතාංග දෙක. පංසකූලිකාංගය කියන්නේ අර මුලින් සඳහන් කළානේ පංසකූල 23ක්. ඒ 23න් යමක් පමණක් පරිහරණය කිරීමේ අංගය පංසකූලිකාංගය. එවැගේම තුන් සිවුර පමණක් පරිහරණය කිරීමේ අංගය ඒකවරිකාංගය. ඉතින් මේ දුකාංග සමාදානයේදී විසුණු වහන්සේ සමාත තේරුම් ගන්නට ඕන සමන්ත අත්‍යවශ්‍යතාව. අර දුතාංග පරිහරණයේ තියෙනවන්නේ අවස්ථා පහක්. පාපිච්චෝ ඉච්ඡාපකතෝ එකක්. ලාමක ඉච්ඡා ඇති දුතංග පරිහරණය කරනවා නම් වැරදි. මන්දත්තා මෝමෝහත්තා නුවණ නැතිකම නිසා දුතංග පරිහරණය කරනවා නම් වැරදි. වන්නිතම් බුද්දේහි බුද්ධ ශාවකයෙහි බුදුරජාණන් වහන්සේලා විසින් බුද්ධ ශ්‍රාවකයන් විසින් වර්ණනා කරන ලද්දක් කියලා හිතාගෙන පරිහරණය කරන එකත් වැරදි. උම්මා උම්මාදා චිත්තක්ඛේපා උමතුකම නිසා දුතාංග පරිහරණය කරන එක වැරදි. ඉදමත්ිතං ඒව නිස්සාය මේක මගේ කෙලසුන් ජය ගැනීමට නොලැබූ චිත්ත සමාධි ලැබීමට නොලැබූ විපස්සනා ඥාන ලැබීමට නොලැබූ ආශ්‍රවක්ෂයට පැමිණීමට මේ අංගය මත මහෝපකාරී වෙනවා කියලා නුවණින් දැනගෙන නුවණින් සලකාගෙන අවශ්‍යතාව අනුව සමාදන්ව ගැනීමයි මෙතන දුතාංග සමාදානේ බුදුරජාන් වහන්සේ සම්මත කොට වදාළේ. ඒතකොට මේ දුතාංග සමාදානයේදී ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා කාලයේ නම් බුදුපාමුලදී සමාදම් වෙනවා. නැතිනම් රහතන් වහන්සේ නමක් ලං. නැතිනම් අනාගාමීන් වහන්සේ නමක් ලං. නැතිනම් සකදාගාමීන් වහන්සේ නමක් ලං. නැතිනම් සෝවාන් ආර්යයන් වහන්සේ නමක් ළඟ. නැත්නම් ත්‍රිපිටක ධාරීන් වහන්සේ නමක් ළඟ. ඒත් නැත්නම් පිටක දෙකක් දරුවෝ උතුමෙක් ළඟ. ඒත් නැත්නම් එක පිටකයක් දරුවෝ උතුමෙක් ළඟ. ඒත් නැත්නම් එක සංඝයක් දරුවෝ උතුමෙක් ළඟ. ඔය විදිහට බහුසත් උත්මයෙක් ළඟ ඒත් නැත්නම් ආචාර්ය උපාධ්‍යාන වහන්සේ ළඟ ඒත් නැත්නම් සමන් චෛත්‍ය රාජන් වහන්සේ නමක් බෝධීන් වහන්සේ නමක් හෝ වෙත ගිහින් පුත්කුටයෙන් වැඩගෙන සමන් සමාදම් වෙනවා. දහපති දාන චීවරං ප්‍රතිච්චිපාමි පංසුකෝලිකං ගං සමාදියාමි මේ වගන්ත දෙකෙන් එකක් හරි දෙකම හරි කියන සමාදම් වෙනවා. පුරෝපතියන් පිරිනමන චීවර ප්‍රතික්ෂේප කරමි පංසුකෝලිකාංගයේ සමාදම් වෙමි. ඔය සමාදම් වීමේ පිළිවෙතයි. ඔතන තියෙන්නේ චේතනාව. මම මේ අද පටන් පංසුකෝල චීවර පමණක් ධර්මී කියන චේතනාවයි. එතකොට පංසුකෝල චීවරයේ තියෙනවා ප්‍රභේද තුනක්. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක කියලා. එයින් සසොම් සොහම් බිමින් පමණක්ම ගන්න චීවරය නම් උත්කෘෂ්ඨ පංසුකෝලිකාංගයයි. ඒ හැර පාමුල සබාදන චීවරයේ ඕමක පංසුකූලයයි. පරිත්‍යාගන පුජ්‍යලයා පේන්න නැතුව ලබාගත හැකි පංසුකූල මධ්‍යම පංසුකූලයි. තමන් කැමති විදිහට පංසුකූල අංගයේ සමාදන්ව රකින්නවා. කොයි වෙලාව කොයි හරි වෙලාවක ගහපති දාන චීවරයක් සමා පරිහරණය සඳහා ඉවසුවත් පිළිගත්තොත් ඒකෙන් අංගය කැඩෙනවා. හැබැයි යම් හේකින් සමාගයේ අංගය අඟවන්නේ නැති වෙන්නේ ඒ පිරිනමන දෙයක් අතට ගන්නවා සමන් බලාපොරොත්තු නෑ දෙකම පරිහරණය කරනවා කියලා. ඒක සංඝයාට දෙනවා. එහෙම නැත්නම් සම්බ්‍රහ්මචාරී කෙනෙකුට දෙනවා තමන් අතට ගත් හිතරයි. ඒකෙන් අංගෙ කැඩෙන්නේ නෑ සමන්ගේ චේතනාව තියෙන නිසා. චේතනාව කියන්නේ මේක මම ප්‍රතිලිය පරිහරණය කරන්නේ නෑ. මේක මට අවශ්‍ය නෑ. මගේ අංගයේ අංගවනවා වෙනකොට මේකම අතට බාර ගන්නවා කියලා. එහෙම අවස්ථාවක් තියෙනවා. යම් හේකින් තමා අඟවන්නේ නැතුවම ওই චීවරය හොම තියන්නයි අසවල් භික්ෂුවට දෙන්නයි කියලා කියන්න පුළුවන්. එතකොටත් Taman අංගෙ කැඩෙන්නේ නැහැ. කොයි හරි වෙලාවක Taman අර විදිහට ගහපද දාන චීවරයක් හිතින් පිළිගත්තොත් Tamanගේ අංගෙ කැඩෙනවා. ඊළඟට තේ චීවරිකාංගයේ කියන එක සමාදන් වීමේදී චතුත්ථක චීවරම් පටික්කිපාමි තේ චීවරිකංගං සමාදීමි කිය නැත්නම් අතිරේක චීවරම් පටික්කිපාමි චේචිවරිකංගං සමාදියාමි කියන වාගන්තියකින් සමාදන් වෙන්න පුළුවන්. එතකොට අතිරේක චීවර පිළිගන්නේ නැහැ. නැත්නම් හතරෙනි චීවරක් පිළිගන්නේ නැහැ. තුන් චීවර පමණක්ම පිළිගන්නවා. ඒ තුන් චීවර පමණක්ම පිළිගන්න භික්ෂුවටත් තියෙන උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක. ඒ තුන් චීවර පමණක් දරන භික්ෂූන් වහන්සේ අතරින් උත්කෘෂ්ඨ භික්ෂූන් වහන්සේ විශේෂයෙන් අන් චීවරක් නාමකත්වයක් අඳගන්නේ නැහැ. නාන වෙලා සම්පාසු වෙලා ය අඳන ඇඳගෙන නානවා ගොඩ වෙලා තනිපටි සූර ඇඳගෙන අඳන වේලාවකට නැවත අඳ ඇඳ ගන්නවා. කනුපරීම සූරු සේදීම් ආදීදි ඒ ක්‍රමයේමයි. සමහර විට ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් නම් තනිපටි සූර දෙපරි සූර දෙකවරටම සෝදලා වේලන්න පුළුවන් අඳන ඇඳගෙන. සිවුරෙන් දෙපා කලිපට සිවුර වැළුණාට පස්සේ ඒක ඇඳගෙන අඳනේ හොදා ගන්නවා පළුපවා ගන්නවා. ඒ විදිහට කරන්න පුළුවන්. ග්‍රාමාන්ත වාසයේ භික්ෂුන් වහන්සේ නමක් නම් අර වගේම මේ සමහර විට අනුන්ද නොපෙනෙන්න ආරක්ෂා සහිත නම් ඒ විදිහට හැසිරෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක සිවුරක් ඇඳගෙන අනිත් සිවුර සෝදලා ඒක වේලුණන් පස්සේ ඒක ඇඳ ගන්නවා පෙරවා ගන්නවා මාරුවට හදා ගන්න පුළුවන්. මධ්‍යම පාත්තේ සිවුරිකාංගේ රකන භික්ෂුන් වහන්සේට පුළුවනි යම්කිසි රජන සීවර හරි ඒ කියන්නේ පඳු මඩුවේ අහක දාලා තියෙන සිවුරක් ඒ වෙලාවට පමණක් ඇඳගෙන අනිත් සිවුර හොදා ගන්න පඳු පුවා ගන්න පුළුවන්. ඕමක භික්ෂුන් වහන්සේට පුළුවන් සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාගේ චීවරයක් ඒ වෙලාවට ඇඳගෙන තමන්ගේ සිවුරු සේදීන් අනුකවා ගැනීම ආදී කටයුතු දෙන්න පුළුවන්. එසේ නමුත් තුන් සිවුරට වඩා වෙනස් සිවුරක් පරිහරණය සඳහා ගත්තේ නම් ඒ අංගي කැඩෙනවා. එතකොට මේ පංසුකූලිකාංගයයි තේචිවරිකාංගයයි සමාදන් වීමේ බලාපොරොත්තුව භික්ෂුන් වහන්සේට විශේෂානිසංස ඇති බැවිනුයි. පංසුකූලිකාංගයේ සමාදන් වෙන භික්ෂූන් වහන්සේ පළවෙනි ආර්ය වංශ ප්‍රතිපදා පිහිටියා වෙනවා. ඒ වගේම තමන්ගේ නිස්සරයට නිස්සරය කියන්නේ උපසම්පදා මාලකයේ නියම වුණානේ පංසුකූල චීවරන් නිස්සාය පබ්බජ්ජා සත්‍යතේ යාව ජීවං උස්සාහෝ කරණීයෝ කියලා. අන්නේ නිස්සරයට අනුරූපව පිළිවෙතක් තමන් අනුගමනය කළා වෙනවා. චීවර ලෝලූප භාවයේ දුරු වෙනවා. එවාගේම චීවර සම්නිධි ආදී පරිහරණයේ කරදර නැති වෙනවා. ඒ වගේම හොරු හතුරු පාර ගැනීමේ පීඩාවල් ඒ සම්බන්ධ කරදරයක් ඇති වෙන්නේ ආරක්ෂා කර ගැනීමේ කරදරයක් ඇත්තේ නැහැ. ශ්‍රමණ සාරූප්‍ය දවින් අල්පේසතාදී ගුණයන්ට පිහිටක් වෙනවා. ඒ නිසා හරියට යුද්ධ මණ්ඩලයේ සන්නාහසන්නද්ද රජ කෙනෙක් වාගේ මේ පංසුකූල සිවර දරාගෙන ඒ භික්ෂූන් වහන්සේට පුළුවන් වෙනවා ක්ලේශ සංග්‍රාමයේ විජයග්‍රහණයක් ලබන්නේ. මේ ආදී අනිසස් ඇති බැවිනුයි මේ දුකාංග සමාදම වේතු වන්නේ. එතකොට මේ දේශනාවේ සඳහන් වුණා පිටරීතර ජීවර සන්තුෂ්ත්‍යාට වන්නවාදී. මේ මේකරීතර ජීවර සන්තෝෂයෙන් සන්තෝෂ වෙමින් ඒ ගැන ಗುಣ කතනයක් කරනවා සබ්‍රංචාරින් වහන්සේලා. මෙසේ ජීවර හේතු අනේසණං අප්‍රති රූපං ආපජ්ජති. ජීවරයන් නිසා අෂ්ට කුල දූෂණ එක් කිසි අන්වේෂණ කියන වැරදි මඟක් කවදාකවත් අනුගමනය නොකර සිටිනවා. අලද්දාච චීවරන් නොපරිතස්සති තමන්ද සිවුරුණු ලැබුණා කියලා කවදාකවත් ඒ ගැන ආසාවක් නැහැ පැතිගන්නේ නැහැ හිතේ කනගාටුවකුත් නැහැ වගේම බැගෑපත්වීමකුත් නැහැ ලද්දාති ජීවරං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජහපන්නෝ ආදීනව දස්සා විනිස්සරණ පන්නෝ පරිබුද්ධති ඉතින් මේ චීවරයක් ලැබුණාම ඒකට ගිජු වෙන්නේ නැහැ. ගියද වෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. මුසපත් වෙන්නේ නැහැ. ආදීනව සලකා නිස්සරණ ප්‍රඥාවෙන්ම චීවරේ පරිහරණය කරනවා. සංආදිත්‍යමාන වලින් කිසිය බැඳීමක් නැහැ. සෝහි යෝහිතත් දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතු යම් භික්ෂුන් වහන්සේ නමක් මේ ඉතරීතර චීවර සන්තෝෂයේ පිළිබඳව දක්ෂ වෙනවා අනලස් වෙනවා සම්‍යක් ප්‍රඥාවෙන්ම යුක්ත වෙනවා. සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා. එවාගේ මේ භික්ෂුන් වහන්සේ අයං උච්චති පෝරාණී අග්ගඤ්ඤේ අරිවංශේ කිතු. පෞරාණික වූ අග්‍රයයි ශ්‍රේෂ්ඨයයි දන්නා ලද ආර්ය වංශයේ පිහිටියා වූ කෙනෙක් වෙනවා. ඉතින් මෙන්න මේ දේශනාව පළමුවෙනි ආර්ය වංශ ප්‍රතිපදාව හැටියට සරුවක්ඥන් වහන්සේ දේශනා කළා. එතකොට මෙතන මෙතේනවා හිතේතර ජීවර සන්තෝෂය වගේ භාවනාරාමතා සන්තෝෂය. භාවනාරාමතා සන්තෝෂය තමයි මේ හතරින් ප්‍රධානම තැන ගැනීම. ඒ භාවනාරාමතා සන්තෝෂයට උපනිශ්‍රේ පිණිසයි චීවර පින්නපාත සේනාසන සන්තෝෂ තුන දේශනා කරන තියෙනවා. දැන් එතකොට මේ ඉතරීතර චීවර සන්තෝෂයේ සම්බන්ධව මේ ප්‍රකාශ වූ කාරණා තවත් ඉහළ ගන්න ගොඩාක් තියෙනවා. දැන් පැයක් පමණ ගත වූ බැවින් මෙතකින් අපි ගැන සාකච්ඡාව නිමා කරමු. ඊළඟ වාරයකදී අපි ත්‍රිපද පින්න පාත සන්තෝෂය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. මේ ඉතරීතර ජීවර සන්තෝෂය ගැන නැත නැත ආවර්ජනා කිරීමේදී තමන්ගේ సంతානයට විශාල සතුටක් භුක්ති විඳ ගන්න පුළුවන්. ඒකනේ තමන් මේ විදිහට ජීවර පරිහරණය කෙලේ කියලා. ඉතින් ඒ චීවරයක් සම්බන්ධව ඈත අතීතයේ සිදුවෙච්ච බොහෝ සිදුවීම් අපේ අටකතාවල සඳහන් වෙනවා. එකම චීවරයක් දරාගෙන භික්ෂුන් වහන්සේලා 500ක් දෙනා කෙලස් නැසා රහත් වෙලා තියෙනවා. පංසකූල චීවරයක්. ඔය විදිහට මේ චීවර සන්තෝෂය නිසා කෙලෙසුන් ජයගැනීමේ උතුම් අවස්ථාවන් ලකමන සම්මුඛ වෙනවා. ඉතින් අපිත් ඒ බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා පිරු ආර්යවංශ ප්‍රතිපදාවක් කිරීම සඳහායි මේ පියවරම ගන්න. එනිසා ඒ ආසාතීතේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා යම්බඳු හිතේතර චීවර සන්තෝෂයෙන් සන්තුෂ්ට වී තමන් වහන්සේලාගේ ශ්‍රමණ කෘත්‍යයන් මුදුන් පමනවා ගන්නා ලද්දා වුණා. ඊට අනුකූලව පිළිවෙත් පුරන අපට ඒ ඉතරීතර චීවර සන්තෝෂ ආදී සතුපක්ෂය සන්තෝෂක භාවනාරාමතා දීපක මේ තුන් ආර්ය වංශ ප්‍රතිපදාව අනුගමනය කරන්න ශක්තිය ලැබේවා ඒ උතුම් ප්‍රතිපatti මාර්ගයේ තුලින් අපට කෙලෙසුන් ජයගෙන ධ්‍යාන විදර්ශනා අධිගම මාර්ගඵල අධිගම පිළිවෙලින් අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නට ශක්තිය බලයේ වාසනාව උදාපත් වේවා ආශා ප්‍රාර්ථනා සබා ගනිමු ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.